පෙරවන් සරණයි හැම දිනාටම අද දවසේ අපි සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපි සති ගණනාවක් මුළුල්ලේ සාකච්ඡා කරන ලද බෝධිපාක්ෂික ධර්ම කියන මාතෘකාව අපි පසුගිය සතියෙන් නිමා කරලා අද පටන් අලුත් මාතෘකාවක් අපි සාකච්ඡාව සඳහා යොදා ගන්න බව හැම දිනාටම සිහිපත් කරන්නට යෙදුණා. ඒ තමයි අතිපූජනීය රේරුකාණේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත පාරමිතා ප්‍රකරණය ග්‍රන්ථයේ මූලික කොටගෙන දස පාරමිතා පිළිබඳව දේශනා සහ සාකච්ඡා පෙළක් සිදු කරන්නට. අදින් අපි ආරම්භ කරන්නේ පාරමිතා දස පාරමිතා පිළිබඳව. එතකොට එහිදී අපි විශේෂයෙන් මූලික කරගන්නේ ප්‍රධාන ග්‍රන්ථයේ හැටියට අතිපූජනීය රේරුකාණේ චන්දමල මහානායක ස්වාමීන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද පාරමිතා ප්‍රකරණය. ඒකට හේතුව තමයි උන්වහන්සේ සූත්‍ර පිටකය ඒ වගේම අට කතාවන් බොහෝමයක් ඇසුරු කරගෙන තමයි මේ ග්‍රන්ථය සම්පාදනය කරලා තියෙන්නේ. එතකොට අපිට වෙනත් වෙනත් ග්‍රන්ථ අධ්‍යයනය කරමින් පරිශීලනය කරමින් මේ පිළිබඳව සාකච්ඡා කරනවට වඩා බොහොම පහසුයි ඒ සියල්ලෙහි කරුණු එක්තැනක ගොනු කරලා තියෙන මේ ග්‍රන්ථය පාදක කොටගෙන අපේ සාකච්ඡාව සිදු කිරීම. ඉතින් ඒ නිසා ඉදිරි කාලය තුළ මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන අය Tamanට ඉඩ කඩ තියෙන හැටියට මහානායක හාමුදුරුවෝ විසින් සම්පාදනය කරලා තියෙන පාරමිතා ප්‍රකරණය කියන ග්‍රන්ථය පුළුවන් නම් කල්ලාතුවත් කියවලා ඇති. එහෙම කියවලා තිබුණත් කමක් නැහැ. නැවත වරක් Taman ළඟ තියෙනවා නම් නැවත කියවන්න නැතිනම් අරගෙන හෝ කියවන්න පුළුවන් නම් වඩා හොඳයි. එතකොට මේ කියන කාරණා වඩා පැහැදිලි කරගන්නටත් පුළුවන්. Tamanට ප්‍රායෝගික ගැටලු ඉදිරිපත් කරමින් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නත් Tamanට අවස්ථාවක් සලසා ගන්න පුළුවන්. එතකොට අපි මූලික වශයෙන් අද මේ දසපාරමිතා පාරමී කියන වචනේ තේරුම මොකක්ද? පාරමිතා පිරීමේ අවශ්‍යතාවය කුමක්ද? ඒ පාරමිතා කිරීම සම්පාදනය කිරීමේ කාර්යය කොහොමද අපි කරන්නේ? එතකොට අපි එතනදී කොහොමද නිවන ඉලක්ක කොටගෙන නිවන පිළිබඳ යම්කිසි ප්‍රාර්ථනාවන් මනසේ ගොනු කරගන්නේ මේ අධිකාරණ මූලික වශයෙන් අපි පැහැදිලි කරගෙන මේ පාරමිතා කතාවට යොමු වීම සුදුසුයි කියලා අපි හිතනවා. ඒ නිසා මූලික හැඳින්වීමක් තමයි අද දවසේ දේශනාව තුළින් අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම අපි තේරුම් ගන්නට ඕන පාරමී කියලා කියන්නේ ඇයි? පාරමී කියන වචනේ තේරුම පාර කියලා කියනවා පාලියෙන් යම් කිසිවකින් එතර අපි ගංගාවක් ගත්තොත් ඒ ගඟේ ඉගොඩහ තීරය හඳුන්වනවා පාර එහෙම නැත්නම් අපි මුහුද ගත්තොත් මුහුදේ එහා පැත්ත එහා පැත්තේ යම් කිසි ගොඩබිමක් තියෙනවා නම් ඒ එහා පැත්තේ තියෙන ගොඩබිම තමයි පාර කියලා හඳුන්වන්නේ එතකොට පාරමී කියලා කියන්නේ ඒ යම් ගංගාවකින් සැඩපහරකින් එහෙම නැත්නම් සාගරයෙන් එගොඩ වෙලා ඒ පරතරට යනවා කියන අර්ථය තමයි ඒකේ තියෙන්නේ. එතකොට මේ ක්ලේශයන් බුදුරජාණන් වහන්සේ ඇතැම් අවස්ථාවල සාගරයකට උපමා කරනවා. මහා සැඩපහරකට උපමා කරනවා. ඒ ඇයිද එහෙම උපමා කරන්නේ? ඒ සාගරයේ තියෙනා වගේ බියකරු ස්වභාවයක්. ඒ කියන්නේ සාගරයේ ඉමක් කොනක් පේන්නේ නැති තරම් අනන්තයි. ඒ වගේ ක්ලේශ ධර්මයන් ඉමක් කොනක් හොයන්න බැරි තරම් ඒකේ පරතරක් දකින්න බැරි තරම් අප්‍රමාණයි. ඒවා සංඛ්‍යාත්මකව ගත්තහම 1500ක් හැටියට ගොනු කරගන්නට යම් අවකාශයක් තිබුණා වුණාට ඒවා ක්ලේශ මූලයන් හැටියට ලෝභ ද්වේෂ මෝහ කියන මේ ක්ලේශ මූලයන් අපිට සංග්‍රහ කරන්නට පුළුවන් වුණාට මේවාෙහි සංකීර්ණත්වය ගත්තන් පස්සේ මහා සාගරය වගේ අප්‍රමාණයි. ඒ වගේම මහා සමුද්‍රයේ ගැඹුර අපිට එක් එක්තන හිතා ගන්න බෑ කොච්චර ගැඹුරුද කියලා. ඒ වගේ තමයි මේ ක්ලේශයන්ගේ බරපතලකම කොච්චරද කියලා අපිට සමහර තැන්වලදී හිතා ගන්න බැරි තරම්, මැන ගන්න බැරි තරම් බරපතලයි සමහර ක්ලේශ. ඊළඟට මහා සාගරයේ මිනි කන සත්තු ඒ වගේම සැඩ සුලං සුලි කුණාටු ඒ වගේම දිය සුලි දිය වැල් මේ ආදී වශයෙන් සාගරය තරණය කරන කෙනෙකුට පැමිණෙන්න පුළුවන් අනතුරු බොහොමයි ජීවිත අන්තරායන් බොහොමයි. ඒ කියන්නේ පරතරට යන්නට යන ගමන වලකින්නට, ඒක ව්‍යර්ථ වෙන්නට, ඒක නොකෙරෙන්නට, ඒකට පැමිණිය හැකි බාධක අප්‍රමාණයි. ඉතින් ඒ වගේ තමයි මේ ක්ලේශයන් ජය ගන්නට, ක්ලේශයන් ප්‍රහාණය කරන්නට, ලෝභ, ද්වේෂ, මෝහ, එහෙම නැත්නම් අර 1500ක් පමණ මානසික දුබලකම් අතික්‍රමණය කරන්නට වෑයම් කරනකොට එසේ නොකෙරෙන්නට ඒ කාර්තව්‍යෙන් අපිව පරිහානියටපත් කරන්න, ඇද දමන්න, විනාශ කරන්න, අතරමඟ නවත්තන්න, ආගිය තැන් හොයාගන්න බැරි වෙන්න මඟ පටලවන්න. එහෙම වෙන්නට තියෙන බාධක අප්‍රමාණයි. ඒ බාධක කියන්නේ මායාගේ බාධකවත්, පුද්ගලයන්ගේ බාධකවත් කියන එක නෙවෙයි වඩා බලවත් වෙන්නේ අපේම චිත්තසංතානෙන් මතුවෙන මේ ක්ලේශයන්ගෙන්ම පැමිණෙන බාධක. දැන් අර මුහුද කියලා අපට මුහුදේ තරණය කරන්න පුළුවන් වෙන්නේ ජලය මත පිටින්. ඒතකොට ජලයම තමයි අපට මේ මහ මුහුද තරණය කරන්නට පසුබිම වෙන්නේ. හැබැයි ඒ ජලය නිසාම තමයි සැඩ පහර එන්නේ, සුලි කුණාටු එන්නේ, ඊළඟට අර දියවැල් සහ දිය සුලි නිර්මාණය වෙන්නේ. මේ අනතුරුදායක තත්ත්වයන් නිර්මාණය වෙන්නේ මේ මහා සමුද්‍රයේ ජලයෙන්මයි. ඒ ජලය ඇසුරු කොටගෙනම තමයි අර විවිධ සත්ව කොටාස ජීවත් වෙන්නේ. අන්න ඒ වගේ අපේ මනසේම මතුවෙන මේ ක්ලේශයන් තමයි අපිට තරණය කරන්න අතික්‍රමණය කරන්න තියෙන ඒවමයි අපිට ප්‍රහාණය කරන්න තියෙන්නේ එතකොට ඒවා මුල් කොටගෙන ක්‍රියා කරනකොට ඒවම තමයි අපිට විවිධ පැතිවලින් බාධා කරන්නේ අපේ ගමන් මඟ අඩාල කරන්නේ ඉතින් එහෙම අපේ ක්ලේශ බාධකයන් මතුවෙනකොට අර වතුරේ ඉන්න අනෙකුත් මිනි කන සත්තු මිනි කන මෝරු ඒ අයගේ උවදුරු පැමිණෙන්න වගේ අපේ ක්ලේශ බාධකයන් එහෙම නැත්නම් මේ ක්ලේශ නැමැති සැඩපහර තරණය කරන්න යනකොට අපිට බාහිර පුද්ගලයින්ගේ බාධකත් එන්න පුළුවන්. මායාගේ බාධක, පාප මිත්‍රයන්ගේ බාධක, ඊළඟට සමහර වෙලාවට Tamanගේ සහෘද මිත්‍රයන් උනත් සමහර විට ඒ අවස්ථා ඕචිතව ඒ අය කරන කියන දේවල් වලින් අපේ ගමන් මගට බාධා වෙන්නට පුළුවන්. එතකොට මේ සියලු බාධක එන්නේ අපේ ක්ලේශ ක්ලේශයන්ගේ තියෙන දුබලකම නිසාමයි ඒ වගේම මේ ක්ලේශයන් තරණය කිරීමේ තියෙන දුෂ්කරතාවය අපි හඳුනාගෙන නැති නිසාමයි ඒ සඳහා උපායශීලී නොවන නිසාමයි එතකොට අදක්ෂකම නිසාමයි ඒ හැම උවදුරක්ම එන්නේ. එතකොට යම්කිසි කෙනෙක් දක්ෂ නම් තමයි එතනත්තා සමත් වෙන්නේ. සාගරය කොයිතරම් ගැඹුරු වුණත් කොයිතරම් අප්‍රමාණ වුණත් ඒ වගේම කොයිතරම් එහි අනතුරු බහුල වුණත් අදිෂ්ඨාන පූර්වකව සැලසුම් සහගතව යන කෙනෙකුට සංසාරයේ ඒ සාගරය තරණය කරන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි නිවන කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් අරගෙන ඒ ඉලක්ක කොටගෙන මේ ක්ලේශයන් තරණය කිරීමේ ඇති බරපතලකම තේරුම් අරගෙන ඒ සඳහා අවශ්‍ය උපාය මාර්ග යොදාගෙන අපි නිතරම කියන වගේ සාධක හඳුනාගෙන බාධක හඳුනාගෙන ඒ බාධක දුරු කරමින් සාධක ගොඩනගමින් උපාය කෞශල්‍යයෙන් යුක්තව අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් මේ ක්ලේශයන් ගෙන් ඈතර වීම කල නොහැකි දෙයක් නොවේ. සම්මා සම්බුදුවරු විසින් එය මනවින් සිද්ධ කරලා ලෝකෙට පෙන්වලා තියෙනවා. පසේ බුදුවරුන් විසින් ශ්‍රාවක රහතන් වහන්සේලා විසින් එය සිද්ධ කරලා ලෝකෙට පෙන්වා දීලා තියෙනවා. එතකොට අපි ඒ ආර්යයන් වහන්සේලා අනුව යනකොට අපි විමසා බැලිය යුතුයි ඒ පෙර උතුමන් වහන්සේලා මේ ක්ලේශ සාගරය තරණය කළේ කොහොමද? ඒ සඳහා උන්වහන්සේලාට සාධක උනේ මොනවද කියලා අපි විමසා බලන්න. දැන් අපේ මහබෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා දීපංකර පාද මූලයේදී සුමේද තාපසයා හිටියට අනාගතයේ බුද්ධත්වයට ලබන්නට ඕන කියන අදිෂ්ඨානයත් එක්කලා අර මඩගොඩ මත වැතිර සිටියට පස්සේ දීපංකර බුදුරජාණන් වහන්සේ විවරණ දීලා මලින් පූජා කරලා නික්මෙනවා. එතකොට රහතන් වහන්සේලා තව ශේෂ මිනිස්සු මලින් පූජා කරනවා. ඒ මල් මත එහෙම නැත්නම් ඒ පූජා කළපු මල් ගොඩක් මත ඉඳිමින් බෝසතාණන් වහන්සේ එතනින් එහාට කල්පනා කරන්නේ පෙර මේ දීපංකර බුදුරජාණන් වහන්සේ ඇතුළු මේ වන විට බුද්ධත්වයේ ලබාගත් උතුමන් එතනට පැමිණියේ කවර උපාය මාර්ගයකින්ද? ඒ සඳහා උන්වහන්සේලා දියුණු කළ ගුණාංග මොනවද? මේ ක්ලේශයන් තරණය කරන්නට මොකද උපාය මාර්ගය වෙන්නේ? මොනවද ඒ සඳහා සාධක වෙන්නේ? අන්න එහෙම කල්පනා කරනකොට උන්වහන්සේට සාංශාරික වශයෙන් තියෙන අත්දැකීමක් පාදක කොටගෙන උන්වහන්සේටම සිහිපත් වෙනවා දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීර්ය ශාන්ති සත්‍ය අධිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා කියන මේ ගුණාංග තමයි මේ සංසාරය නැමැති සාගරයෙන් කෙලස් නැමැති සාගරයෙන් පරතරට යන්න අතික්‍රමණය කරන්නට උපකාරී වෙන මානසික ගුණාංග එතකොට ඒවා සම්පූර්ණ කරන සම්පාදනය කරන කෙනෙකුට තමයි මේ සසර කතරින් සංසාර සාගරයෙන් එතර වෙන්න පුළුවන් වෙන්නේ මේ ක්ලේශයන් තරණය කරන්නට පුළුවන් වෙන්නේ එහෙම කෙනෙකුටයි කියලා උන්වහන්සේ සිහි කරගන්න. එහෙම සිහි කරගෙන තමයි එතන ඉඳලා මේ ගෝර භයංකර සසරෙහි උන්වහන්සේ පාරමිතා සම්පාදනය කිරීම ආරම්භ කරන්නේ. එතකොට දැන් මේ විදිහට අපි ගොඩක් වෙලා එතකොට දැන් අපි මේ පැහැදිලි කළේ පාරමී කියලා කියන්නේ ওই විදිහට සාගරයේහි හෝ සැඩ පහරක හෝ ගංගාවක හෝ එහා කෙළවර. එතකොට එහා කෙළවරට යන්න නම් මේක තරණය කරන්න අන්න ඒ වගේ මේ ක්ලේශයන් සාගරයකට උපමා කළොත් මේ ක්ලේශයන් ගංගාවකට උපමා කළොත් මේ ක්ලේශයන් සැඩ පහරකට උපමා කළොත් ඒ භයානක తত্ত্বය අතික්‍රමණය කරලා ඈතර වීම තමයි පාර කියලා කියන්නේ. එතකොට ඒ පරතරට යන්නට උපකාරක ධර්ම හඳුන්වනවා. කාරණේ කියලා. ඊළඟට අපේ රේරුකාණේ මහානායක හඳුරෝ මේ සම්බන්ධව තවත් විග්‍රහයක් දක්වලා තිනවා. චරයා පිට කට්ට කතාවේ මේ පාරමී කියන වචනයට දීලා තියෙන විවිධ විග්‍රහයන් අතර උන්වහන්සේ තවත් විග්‍රහයක් දක්වනවා. පරම කියලා කියනවා උත්තම කියන අර්ථයෙන්. එතකොට ඒ පරම කියලා හඳුන්වනවා සම්මා සම්බුදුවරු ප්‍රත්‍යේක බුදුවරු සහ ශ්‍රාවක බුදුවරු කියන්නේ රහතන් වහන්සේලා. එතකොට මේ පරම සංඛ්‍යාතය උත්තම සංඛ්‍යාතය උතුමන් වහන්සේලාගේ ಗುಣධර්ම වහන්සේලා එතනට පමුණුවන ලද ಗುಣධර්ම කියන අර්ථයෙන් මේ ගුණාංග පාරමී කියලා හඳුන්වනවා මේ විදිහට විවිධ අර්ථකතන ධර්ම ග්‍රන්ථවල දක්වලා තියෙනවා එතකොට ඒකෙන් අපිට මූලිකම අර්ථය හෝ අපි සිහියේ තබා ගැනීම වැදගත් වෙනවා පාරමී කියලා කියන්නේ පරතරට යන්නට උපකාරක ධර්ම. ඒතර කවර කුමකින් පරතරටද මේ ක්ලේශයන්ගෙන් පරතරට යන. ක්ලේශයන් අතික්‍රමණය කරන. ක්ලේශයන් ජය ගන්නට. ක්ලේශයන් ප්‍රහාණය කරන්නට. එතකොට ක්ලේශයන් කියලා කියන්නේ මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ මුල් කොටගත් 1500ක් සමන් පමණ මානසික දුබලකම්. ඒවා අතික්‍රමණය කරන්නට, ප්‍රහාණය කරන්නට උපකාරක ධර්ම තමයි පාරමී කියන වචනේ හඳුන්වන්නේ. එතකොට දැන් සමහර අවස්ථාවල අපට අහන්නට ලැබෙනවා සමාජයේ පාරමිතා පුරන්න ඕන වෙන්නේ බුදුවරු පමණයි අනිත් අයට එහෙම පාරමිතාවක් අවශ්‍ය නැහැ උත්සාහ කළොත් මේ ජීවිතේම නිවන් දකින්න පුළුවන්. එතකොට මේ මේ කතාව අර්ධ සත්‍ය කතාවක්. අර්ධ සත්‍ය කතාවක් කියලා කියන්නේ උත්සාහ කළොත් යම් කෙනෙකුට මේ ජීවිතේම නිවන් දකින්න පුළුවන් කියන එක එහි යම් සත්‍යතාවයක් තියෙනවා. හැබැයි පාරමිතා අවශ්‍ය නැහැ කියන එක සත්‍ය කතාවක් නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ වුණත් බුදුරජාණන් වහන්සේගෙන් උපදෙස් අරගෙන පවා හැමදෙනාම උත්සාහ කරපු සියලු දෙනාම නිවන් අවබෝධ කරලා නැහැ. එතකොට එහෙම උත්සාහ කළත් ඇතම් කෙනෙක් මනපදයක් අහලා නිවන් දකිනවා. ඇතම් කෙනෙක් දීර්ඝ දේශනාවක් හෝ දේශනාවන් බොහොමයක් අහලා නිවන් දකිනවා. ඇතම් කෙනෙක් බොහොම කෙටි වෙලාවක් ඒක ආසනයේ නිසීදිත්වා එකම වතාවයි භාවනාවට වාඩි වෙන්නේ ඒ ආසනයේ ඉඳගෙනම අරහත්ත්වයටපත්. තව සමහර කෙනෙක් සති ගණන් මාස ගණන් අවුරුදු ගණන් භාවනා කරලා අරහත්ත්වයටපත් වෙනවා. තව සමහර කෙනෙක් මුළු ජීවිත කාලෙම එහෙම කැපවීම කරලා භාවනා කළා වුණත් උන්වහන්සේලා මාර්ගඵල ලැබලා නැහැ. එතකොට ඒකට හේතුව තමයි උන්වහන්සේලාගේ මනසේ ඒ අවශ්‍ය ගුණාංග අවශ්‍ය ප්‍රමිතියට ගොනු වෙන්නේ නැහැ. අපි මේට ඉහතදී සාකච්ඡාවලදී කතා කරලා තියෙනවා බෝධිපාක්ෂික ධර්ම, ඉන්ද්‍රිය ධර්ම මේවා ඒ වගේම ආරෂ්ඨාංක මාර්ගයේ මාර්ගාංග ධර්ම මේවාෙහි යම්කිසි සමතුලිත බවක් ඇති වෙන්නට ඕන. එතකොට ඉන්ද්‍රිය සමතාවය ධර්ම සමතාවේ ඒ සමතාවේ ඇති වුණොත් තමයි අවබෝධය සඳහා ඒවා උපකාර ඒ සමතාවයට පැමිණෙන්නේ කොහොමද? ඒ හැම ගුණාංගයක්ම අවශ්‍ය ප්‍රමාණයට දියුණු කරලා තියෙනවා. එහෙම දියුණු කළොත් තමයි ඒවා සමතාවයෙන් යුක්තව සම්මිශ්‍රණය වෙන්නේ. එතකොට එක ගුණයක් අවශ්‍ය ප්‍රමාණයට දියුණු කරලා තිබුණා වුණත් අනිත් ගුණය ඒකට සාපේක්ෂව වර්ධනය කරලා නැතිනම් එතන එතන තියෙන විෂමතාවය. අපි මේක උදාහරණයක් හැටියට සිහිපත් කළා අර ඩිජිටල් ලොක් එකක ඒ කියන්නේ අංක ඩිජිටල් කියන්නේ අංකනේ. එතකොට අංක කරකවලා අගුළු දාන ඒ වගේ ලොක් එකක අංක පහක් තියෙනවා නම් ඒකේ එකක් හරි තැනට කැරකුණයි කියලා ඇරෙන්නේ නැහැ. අනිත් ඒවා නිවැරදි තැන නෙමෙයි නම් තියෙන්නේ. දෙකක් තුනක් හතරක් හරි තැනට කැරකුණත් මේක ඇරෙන්නේ නැහැ. පස්වෙනි එකත් හරිතන්ට කැරකුණොත් තමයි ඒ පහම හරිම තැනට ආවොත් තමයි ඒ ලොක් එක ඇරෙන්නේ. අන්න ඒ වගේ සමහර ගුණාංග ශක්තිමත් වුණාට තීව්‍ර වුණාට අවශ්‍ය ප්‍රමාණයට වර්ධනය වුණාට අනෙකුත් ගුණාංග එතනට අවශ්‍ය ප්‍රමාණයට වර්ධනය වෙලා නැතිනම් ඒ සමතුලිත භාවය නැහැ. එතකොට ඒ වර්ධනය වීම සිද්ධ වෙන්නේ කොහොමද? එක භවයකදී පමණක් නෙමෙයි. ඒක භවයෙන් භවය ඒවා ප්‍රගුණ කිරීමත් එක්කයි අපේ මනස එතනට වැඩෙන්නේ. ඉතින් මේ කාරණා නුවණින් කල්පනා කළොත් තමයි ඒ කියන්නේ ප්‍රඥාව ඇති කෙනෙකුට තමයි මේ හේතුඵල සම්බන්ධතාවය. ඊළඟට ඒ හේතු කොහොමද ගොඩ නැගෙන්නේ? ඒවා ශක්තිමත් වෙන්නේ කොහොමද? ඒවා ඵල දරන්නේ කොහොමද? එතකොට මේවා පිළිබඳව ප්‍රඥාවෙන් කල්පනා කළොත් තමයි අපිට මේ සාංශාරික සම්බන්ධතාවය හොඳින් හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් බොහෝ දෙනා අර වර්තමානය ගැන විතරක් දකිනවා. දැන් මේ මේ කාරණය පටිච්චසමුපාදය ගැන කතා කරනකොටත් සමහර මහාචාර්යවරු පවා පටලවා ගන්නවා. එහෙමයි අපිට හමු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් පටිච්චසම්පාදය කියන්නේ ඉදප්පච්චයතාවක්. ඒ කියන්නේ මේ ඇති කලෙහි මෙය වේ. මෙය හට ගැනීමෙන් මෙය හටගනී. එතකොට මේ පටිච්චසම්පාදය තුල පෙන්වන්නේ ඒ ඒ මොහොතේ ක්‍රියාත්මක වෙන හේතුඵල ක්‍රියාවලිය. ඒක හරියි. අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා අවිද්‍යාවෙන් ආරම්භ කරලා ජරා මරණ වලින් අවසාන වෙන අංග 12කින් යුක්ත පටිච්චසමුපාද දේශනාව බුදුදහමේ ප්‍රකට පටිච්චසමුපාද දේශනාවක්. ඒ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ අර හේතුඵල ක්‍රියාවලිය උන්වහන්සේ එක් එක් තැන සමාජ නිර්මාණය වෙන්නට පටිච්චසමුපාදයේ බලපාන ආකාරය ඊළඟට යහපත් රාජ්‍යයක් ගොඩනගන්නට හේතුඵල බලපාන ආකාරය සක්විති රජෙක් හැටියට ධාර්මික රාජ්‍යයක් පවත්වන්නට හේතුඵල බලපාන හැටි ඒවා පිරිහෙන්නට හේතුඵල බලපාන හැටි විවිධ තැන්වල බුදුරජාණන් වහන්සේ මේ හේතුඵල ක්‍රියාවලිය පැහැදිලි කරලා තියෙනවා අවිජ්ජාපච්ච සංඛාරා කියලා ආරම්භ කරලා ජරා මරණ වලින් අවසාන වෙන විදිහට දේශනා කරන පටිච්චසමුප්පාදයේ අංග 12කින් යුක්තව එය දේශනා කරලා තියෙන්නේ මේ සංසාර ප්‍රවෘත්තිය පැහැදිලි කරන්න. එතකොට සංසාර ප්‍රවෘත්තිය කියලා කිව්වහම සංසාරය කියලා කියන්නේ භව සමූහයක්. ඒ භව සමූහයක් එකින් එක සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වෙන ආකාරය පෙන්වන්නට නම් අඩුම තරමින් භව තුනකවත් සම්බන්ධය පෙන්වන්න. ඇයි අපි මේ ඉහතදී පැහැදිලි කරලා තියෙන උදාහරණයක් මෙන්න මේකට තමයි දන්වැලක් කියන්නේ කියලා දන්වැලක එක පුරුකක් අරගෙන පෙන්වයි කියලා කාටවත් ඒක පැහැදිලි වෙන්නේ අවම වශයෙන් ඒකේ අගින් සහ මුලින් තව පුරුක් දෙකක් අමුණලා තිබ්බොත් තමයි මෙන්න මේ විදිහට තමයි එහා පැත්තෙන් මේක සම්බන්ධ වෙන්නේ මෙන්න මේ විදිහට තමයි නැද මේ විදිහට තමයි ඊළඟ එකට සම්බන්ධ අන්න එහෙම පෙන්නුත් අවම වශයෙන් පුරුක් තුනක්වත් පෙන්නුවොත් තමයි කෙනෙකුට මේ දම්වැල මේ දාමයක් කියන එකක් කොහොමද සැකසෙන්නේ කියලා යම්කිසි පැහැදිලි අදහසක් එනවා. ඉතින් අන්නේ සංසාර ප්‍රවෘත්තිය පැහැදිලි කරන්න තමයි බුදුරජාන් වහන්සේ අවිජ්ජාපච්චය සංඛාරා කියන මේ පටිච්චසමුප්පාද දේශනාව දේශනා කරන්නේ. දැන් මේක අරගෙන සමහර මහාචාර්යවරු පවා තර්ක විතර්ක කරනවා බුදුරජාණන් වහන්සේ මේ අතීත භව ගැන කතාවක් නෙමෙයි කතා කළේ වර්තමානයේ විදප්පච්චේතාවයක් කතා කළේ ඒ නිසා පටිච්චසමුපාදේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන එකක් ඒ නිසා මේක මේ භව තුනකට බෙදීම ප්‍රායෝගික නැහැ ඒක වැරදි එතකොට ඒ ඒ කරන්නේ තර පාරමිතා වගේ ප්‍රශ්නයක් තමයි. එතකොට ඒගොල්ලන්ගේ කතාවත් අර්ධ සත්‍යයක්. ඇයි ඒක අර්ධ සත්‍යයක් වෙන්නේ? පටිසම්පාදේ කියන්නේ ඉදප්පච්චතාවය ගැන කතා කරන වර්තමානයේ හේතුප්‍රත්‍ය සැකසෙන කතාවක් කියන එක නිවැරදි. හැබැයි අර අවිජ්ජාපච්චය සංඛාරා කියලා අවිද්‍යාවෙන් ආරම්භ කරලා ජරා මරණ වලින් අවසාන විදිහට අංග 12ක් දක්වන තැනදී පැහැදිලි කරන්නේ වර්තමාන භවයේ සිදුවීමක් පමණක් නෙමෙයි අර සංසාර ප්‍රවෘත්තිය දක්වන අන්තර් සම්බන්ධතාවය පැහැදිලි කරන කතාවක්. ඉතින් අන්න ඒ වගේම තමයි මේ පාරමිතා පිළිබඳව කතා කරනකොට ಗುಣධම් මේ ජීවිතේදී අපි වැඩුවොත් අපි සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන මේ ගුණාංග සම්පාදනය කළොත් ඒවා තමයි සෝවාන් මාර්ගයේ සඳහා අංග හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒවා සම්පාදනය කළොත් යම් කෙනෙකුට මේ ජීවිතේම මාර්ගඵල ලබන්න පුළුවන් කියන කතාව මිත්‍යාවක් හෝ බොරුවක් හෝ නෙමෙයි. ඒක සත්‍යයි. හැබැයි ඒක දිහා බලලා යම්කිසි කෙනෙක් කියනවා නම් පාරමිතා කියන එක බොරුවක් ඒව අවශ්‍ය නැත ඒව ඕන වෙන්නේ බුදු සම්මා සම්බුදු වෙන කෙනෙකුට විතරයි අනිත් අයට එහෙම ඕනේ ඒගොල්ලන්ට මේ එක භවයකම උත්සාහ කළොත් මේ ටික කරන්න පුළුවන් කියලා කියනවා නම් එතන තියෙන්නේ අනවබෝධය ඒ නිසා මේ පාරමිතා කතාවේදී අපි තේරුම් ගන්නට ඕන අපේ නිවන් මඟ ප්‍රමාද වෙන්නේ මේ පාරමිතා පුරන්න තියෙන නිසා නෙමෙයි දැන් සමහරව එහෙම පටලවා ගන්න. ওই පාරමිතා කිය කියා ඒවා ගැන හිත හිතා නිකන් සසර ගමන අපි ප්‍රමාද කරගන්නට ඕනේ ඒව පැත්තකින් තියලා උත්සාහ කළොත් නිවන් දකින්නකොට. එතකොට මේ පාරමිතා නිසා අපේ ගමන පරක් වෙනවා කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. ඒ අවශ්‍ය ගුණාංග ටික සම්පාදනය වෙලා නැති නිසායි අපේ ගමන ප්‍රමාද වෙන්නේ. උදාහරණයක් හැටියට කිව්වොත් දැන් අපි හිතමු ගහක් කපන්න ඕන. එතකොට ඒ ගහ කපන්න තමන් ළඟ ආයුධයකුත් තියෙනවා නම් ඒක හොඳට පනපෝලා තියෙනවා නම් තමන්ට කාය ශක්තියක් තියෙනවා නම් තමන්ට ක්‍රියාත්මක වෙලා ඒ වෙලාවෙම ගහ කපලා බිම දාන්න පුළුවන්. හැබැයි ගහ කපන්න ඕන කියලා හිතුවට ආයුධයක් තියෙනවා ආයුධ තිබුණාට ඒක හරියට මෝහත තියලා නැත්තම් තමන්ට ඒක මෝහත තියාගන්න යම් කාලයක් ගත ඒක ගහ කැපීමේ ප්‍රශ්නයක් නෙමෙයි ඒක ආයුධය සකස් කරගෙන නැත්තේ ප්‍රශ්නය. ඊළඟට අපි හිතමු ගහ කපන්න ඕන කියලා හිතුවට Taman අතේ ආයුධයකුත් නැත්තම් ඒ මනුස්සයාට අර තියෙන ආයුධය මුවාත් කරන්න යන කාලයට වැඩි කාලයක් යන්න පුළුවන් ආයුධයක් හොයාගන්න හෝ හදාගන්න. ඊට පස්සේ දැන් ඒක හදාගත්තා Tamanට මේක කපන්න කාය ශක්තිය නැත්තම් එතකොට කාය ශක්තිය වැඩි දියුණු කරගන්නට සිද්ධ වෙනවා. ඒකට තවත් කාලයක් ගත වෙන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට ආයුධයකින් ගහක් කපනකොට ඒකට අවශ්‍ය සාධක ටික සම්පාදනය වෙලා තියෙනවා නම් ඒක වහාම ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ ටික සම්පාදනය වෙලා නැත්නම් ඒ ටික සම්පාදනය කරගන්න ඕන. ආ නෑ ඒ ඒ පොරව නොතිබුණාට කමක් නෑ. ඒක මෝහත් කරලා නොතිබුණාට කමක් නෑ. මට ඕන නම් මේක කපන්න පුළුවන් කියලා එහෙම ගහත් එක්කලා පොර බැදුවයි කියලා ගහක් කපන්න බෑ. අන්න ඒ වගේ යම්කිසි පරමාර්ථයක් සාධනය වෙන්නට අවශ්‍ය සාධක මොනවද කියලා හරියට අපි තේරුම් ගත්තොත් ඒකයි අපි නිතරම දේශනාවලදී පැහැදිලි කරන්නේ පරමාර්ථය කුමක්ද කියලා හරියට අපට පැහැදිලි වෙන්නට ඕන. ඒ පරමාර්ථයට අදාළ සාධක. දැන් පරමාර්ථයේ පරමාර්ථයෙන් පරමාර්ථයට සාධක වෙනස් වෙනවා. එතකොට පරමාර්ථය හරියට පැහැදිලි නම් විතරයි ඒකට සාධක හඳුනා ගන්න ඕන. ඒකට කියනවා ආය කෞශල්‍යය කියලා. අපාය කෞශල්‍ය කියලා කියන්නේ ඒ පරමාර්ථය සාධනය කරගන්න යන ගමනේදී ඇති වෙන බාධක. එතකොට මේ බාධක දුරු කරගන්න ඕන. එතකොට මේ බාධක හඳුන්වන්නේ අපාය කෞශල්‍යය කියන්නේ. බාධක નિවරදිව වටහා ගැනීමයි අපාය කෞශල්‍ය. සාධක નિවරදිව වටහා ගැනීමයි ආය කෞශල්‍ය. ඊළඟට උපාය කෞශල්‍ය කියන තුන්වෙනි කාරණේ තියෙන්නේ අර බාධක දුරු කරලා සාධක ගොඩනගලා අදාළ පරමාර්ථයේ තෙක් තමන්ගේ ගමන් මඟ කොහොමද හසුරුවගන්නේ ඉතින් ඒ නිසා මේ පාරමිතා කතාවේදී පාරමිතා කියන්නේ කුමක්ද කියලා පැහැදිලි කරද්දී දක්වනවා චර්යා පිටකට කතාවේ තණ්හා මාන දිට්ඨීහි අනුපහත කර්මෝපාය කෝසල්ල පරිග්‍රහිතා දානාදයෝ ගුණා පාරමියෝ පාරමී කියලා හඳුන්වන්නේ මෙන්න මේ ගුණාංග යුක්ත මානසික ගුණ මොනවද තණ්හා මාන දිට්ඨිහි අනුපහත. ඒ ඒ මානසික ගුණය තණ්හාවෙන් මානෙන් දිට්ඨියෙන් නොකැලසී තියන්නට ඕන. තණ්හාවෙන් හෝ මානෙන් හෝ දිට්ඨියෙන් කෙලසිලා තියෙනවා නම් ඒ බඳු මනෝභාවයක් පාරමී කියලා හඳුන්වන්න බෑ. ඒ කියන්නේ මේ ක්ලේශයන්ගෙන් පරතරට යන්න උදව් වෙන්නේ ඇයි තණ්හාව කියන්නේමත් ක්ලේශයක්. මානය කියන්නේ ක්ලේශයක්. දිට්ඨිය කියන්නේ ක්ලේශයක්. ඒ ක්ලේශයන් පාදක කොටගෙන ජනිත කරන්නා වූ යම් යම් සත්ක්‍රියාවක් තියෙන්න පුළුවන්. ක්‍රියාව සත්භාවයෙන් එතන යම්කිසි යහපතක් තියෙනවා. Tamanටත් යහපතක් තියෙනවා, අනුන්ටත් යහපතක් තියෙනවා. හැබැයි ඒකට පදනම් වෙලා තියෙන්නේ තෘෂ්ණාව. එතකොට ඒ බඳු තැනකදී ඒකේ යම්කිසි යහපත් විපාකයක් තියෙනවා. අපි හිතමු මට සැප ලබන්න කියලා හිතාගෙන අපි දානයක් දෙනවා. එතකොට අනුන්ට දුන්නු නිසා කුසගිනි නිව නිසා සසර ගමනේ Tamanට සම්පත් ලැබෙනවා. හැබැයි එතන තණ්හාවයි මුල් උනේ Tamanට සම්පත් ලැබලා සසර ගමන Tamanට අවශ්‍ය විදිහට තෘප්තිමත්ව ජීවත් වෙන්න. ඒක පවත්වන්නටයි ඕන උනේ. නවත්වන්න නෙමෙයි. නික්මෙන්නට නෙමෙයි. ක්ලේශයන්ගෙන් එතර වෙන්නට නෙමෙයි. ඒ නිසා ඒ තනත්තාට සම්පත් ලැබලා සසර පැවැත්ම සඳහා එක උදව් වුණාට ඒ ක්‍රියාව එහෙම නැත්නම් ඒ පින්කම ඒ කුසලය මොකක් හරි මොන නමින් හැඳින්වුවා ඒක නිවනට උපකාර වෙන්නේ නැහැ. ඒ නිසා ඒ බඳු කුසල ක්‍රියාවන් ධර්මයේ හඳුන්වන්නේ වට්ටගාමිනී. වට්ටගාමිනී කියලා කියන්නේ සංසාර වෘත්තය. සංසාරයේ ඇයිද වෘත්තයක් හැටියට දක්වන්නේ? ඉපදීම, ජීවත් මරණය, යලි ඉපදීම, යලිත් ජීවත් යලිත් මරණය මේ විදිහට එකම චක්‍රයක්. එනිසා සංසාර චක්‍ර සංසාර වෘත්ත මේ නම් වලින් හඳුනනවා. එතකොට සංසාර වෘත්තය කියන එක තමයි සංසාර වට්ට කියලා කියන්නේ. එතකොට සංසාර වට්ටය තුලම අපට සැරිසරන්නට පමණක් උපකාර වෙන සත්ක්‍රියාවන් තියෙනවා. ඒවා හඳුන්වන්නේ වට්ටගාමිනී කුසල ක්‍රියා. ඉතින් පින් කියලා හඳුන්වනවා වට්ටගාමිනී පින්කම්. කුසල් කියලා හඳුන්වනවා ඒක වට්ටගාමිනී කුසල්. මොන නමින් හැඳින්වුවා. එතකොට මේ පාරමිතා කියන කුසල් හඳුන්වන්නේ විවට්ටගාමිනී. විවට්ටගාමිනී කියලා කියන්නේ සංසාර වෘත්තයෙන් නික්මෙන්නට. එයින් එතර වෙන්නට. ඒ ඒ මේක ඇතුළෙම කැරකි කැරකි ඉන්න එක නවත්තන්න, ඒක නිෂේධ කරන්න, ඒක අහෝසි කරන්න, නිමා කරන්න. ඒකෙන් නික්මෙන්නට උපකාර වෙන කුසල ක්‍රියාවන් තමයි විවට්ටගාමිනී කියලා. එතකොට අන්නේ විවට්ටගාමිනී කියලා හඳුන්වන්නේ ක්ලේශයන් ප්‍රහාණය කරන්නට උපකාර වෙනවා. එතකොට තණ්හාවෙන් නම් යම්කිසි සත්කාරයක් කරන්නේ ඒ කරන කාර්යයට ක්ලේශයයි පාදක වෙලා ක්ලේශය පාදක වෙලා ක්ලේශය මත පිහිටලා නම් ඒ කර්මය සිද්ධ කළේ ඒක ක්ලේශ ප්‍රහාණයට ඍජුව උදව් වෙන්නේ නැහැ. ඒ නිසා තණ්හාවෙන් තණ්හාව පාදක කොටගෙන යම් සත්කාරයක් කරනවා නම් ඒක පාරමිතා කියලා හඳුන්වන්න බෑ. ඒක විවට්ටගාමිනී කුසල් කියලා හඳුන්වන්නට බෑ. එනිසා මේ අර්ථ විග්‍රහය දක්වන තණ්හා මාන දිට්ඨිහි අනුපහත. තණ්හාවෙන් කෙලසිලා නොතිබෙන්නට. ඊළඟට මාන මාන කියලා කියන්නේ සංසන්දනය කරන. අරයා මේ පින්කම මෙහෙම කළා නම් මම ඊට වැඩිය හොඳට කරනවා. එයා කටින පිංකමට නැටුම් කණ්ඩායම් පහක් ගෙනාවා නම් මම 10ක් ගේනවා. එයා එකාලියෙක් ගෙනාවා නම් මම 70 දෙන්නෙක් ගේනවා. එතකොට දැන් ඒ විදිහට සංසන්දනය කරන්නේ. අනිත් කෙනාට වඩා ඉහලින් කැපිපෙනෙන්න. අනිත් කෙනාට වඩා වැඩියෙන් දේවල් කරන්න. එතකොට එහෙම බොහෝ දෙනා සත්කාරයන් කරනවා. එතකොට මේ මානය නිසා සමහර හොඳ වැඩ කරනවා. ඒ කියන්නේ එයා එයාත් පන්සලක් හැදුවා නම් අපටත් පුළුවන් පන්සලක් හදන්න කියලා. පන්සලක් හදන එකකින් සාසනයට යහපතක් සිද්ධ වෙනවා. එයා කටන පිංකමක් කළා නම් මාත් එකක් කරනවා. ඒකෙන් අනුන්ටත් සාසනයටත් තමන්ටත් සාංශාරික වශයෙන් යම්කිසි යහපතක් සිද්ධ වෙනවා. සිද්ධ වුණාට ඒක සැසඳීමත් එක්කලා තමන් කැපී පෙනෙන තමන් මානපරවශ එහෙම කරන කටයුත්තක් නම් ඒක ක්ලේශ ප්‍රහාණය සඳහා උපකාර වෙන්නේ නැහැ. ඒ නිසා ඒක විවට්ටගාමිනී කුසලයක් බවට පත් වෙන්න පාරමී කියන නමින් ඒක හඳුන්වන්නට බෑ. ඇයි ඒ? ක්ලේශය පාදක කොටගෙන ක්ලේශය මත පිහිටලා ක්ලේශයෙන් උත්තේජනය ලැබලා ඒ ක්ලේශය නිසා මෙහෙවන ලද සිතින් යුක්තව යම් කුසල ක්‍රියාවක් කරනවා නම් එය යලි යලිත් ක්ලේශ වර්ධනයටයි උදව් අපි හිතමු එහෙම මාන්නය නිසා කරපු පින්කමකින් අපිට සසර ගමනේ සැප ලැබෙනවා කියලා. ඒ සැපේ ලැබුණහමත් ඒක පරිහරණය කරන්නේ තර මාන පරවශ සිතින් තමයි. තෘෂ්ණාවෙන් යුක්තව යම්කිසි සත්කාරයක් කරාම ඒ කරන සත්කාරයෙන් අපිට යම්කිසි සැපයක් සසර ගමනේ ලැබෙනවා නම් ඒක භුක්ති විඳින්නේ තෘෂ්ණාවෙන්ම තමයි. මොකද ඒ කර්මය හා බැඳී පවතින අර තෘෂ්ණා නිශ්චිත ගතිය. ඒ නිසා ඒවා තෘෂ්ණාව ප්‍රහාණය කරන්නට, මානය ප්‍රහාණය කරන්නට උපනිශ්‍රේ වෙන්නේ. ඊළඟට දිට්ඨි. දිට්ඨි කියලා කිව්වහම දැන් සක්කාය දිට්ඨිය අපි තුල පවතිනවා. ඒ සක්කාය දිට්ඨියෙන් තමන් මොසපත් වෙලා මම, මට, මගේ කියන අදහස මුල් කොටගෙන මම මේක හොඳට කරගන්න ඕන මට සැප පිණිස කරන්න ඕන කියන ඒ ආත්ම දෘෂ්ටියත් මෙතන බලපානවා. ඒ වගේම ප්‍රධාන වශයෙන් මෙතන කියවෙන්නේ ඒ සක්කාය දිට්ඨිය පාදක කොටගෙන යම් කෙනෙක් වැරදි තවත් වැරදි දෘෂ්ටිවලට පැමිණෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු දන් දීම සිද්ධ කරගෙන යනවා මේ දාණයෙන්ම විමුක්තිය ලබන්න. දැන් සමහරව අපිට මුණ ගැහිලා තියෙනවා සමහර අම්මලා අපෙන් අහලා තියෙනවා හම්තුන්නේ මම දැන් රුවන්වැලි සෑයට අටපිරිකර 150ක් පූජා කරලා තියෙනවා. දැන් නිවන් දකින්න තව කොච්චර අඩුතරමේ සෝවාන් ඵලයටවත්පත් වෙන්න තව කොච්චර අටපිරිකර ප්‍රමාණයක් පූජා කරන්න ඕන. දැන් අටපිරිකර පූජා කරගෙන පූජා කරගෙන යනකොට ඒකෙන්ම නිවන් ලැබෙනවා. සිල් රැකගෙන රැකගෙන යනකොට ඒකෙන්ම නිවන් දැකෙන නිවන් ලැබෙනවා. අන්න ඒ විදිහට මේ මාර්ගය වරදවාගෙන එතකොට එයම උපාදාන කරගෙන එහෙම කටයුතු කරනකොට ඒ එතන සත්ක්‍රියාවක් සිද්ධ වෙනවා හැබැයි සත්ක්‍රියාවක් සිද්ධ වුණාට එය දික්ටි සහගතයි දික්ටිගත සම්පයුක්තවයි ඒක සිද්ධ වෙන්නේ සම්මා දිට්ඨියෙන් නෙමෙයි ප්‍රඥාව අවශ්‍ය ප්‍රමාණයට අවදි වෙලා නැහැ එතකොට ඒ වැරදි දෘෂ්ටිය පාදක කොටගෙන කරන ප්‍රතිපදාවෙන් යම්කිසි යහපතක් සාංශාරික වශයෙන් සිද්ධ වුණාට ඒක ක්ලේශ ප්‍රහාණය සඳහා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නිසා එබඳු සත්ක්‍රියාවක් පාරමිතා කුසලයක් හැටියට හඳුන්වන්නට පුළුවන් කමක් නැහැ. මෙන්න මේ විදිහට තණ්හා මාන දිට්ඨිහි අනුපහතා පාරමිතා කුසලයක් වෙන්නට නම් ඒ කරන සත්ක්‍රියාව ඒ ඒ ඒ සඳහා මෙහෙවෙන මනෝභාවය ඒ සඳහා මෙහෙවන චේතනාව තණ්හාවෙන් මානෙන් දිට්ඨියෙන් විකෘති නොවිය යුතුයි දූෂිත නොවිය යුතුයි එහෙම දූෂ්‍ය වෙනවා නම් ඒක පාරමිතාවක් නොවේ එහෙමනම් පාරමී පාරමී කුසලයක මූලික ගුණාංග ගුණාංගය තමයි තණ්හා මාන දික්ටි වලින් නොකැලසුණු ගතිය. ඒ සඳහා පදනම් වෙන මනෝභාවය, ඒ සඳහා පාදක වෙන චේතනාව, චේතනාව කියන්නේ අදාළ ක්‍රියාව කරන ක්‍රියාසාධක බලයනේ. චේතනාව විතරක් නිකන් පහළ වෙන්නේ නැහැනේ. ඒ චේතනාව ඇති වෙන්නට සමහරලාට පාදක වෙන මානසික තත්ත්වයක්. එතකොට චේතනාව යහපතක් කරන චේතනාව වෙන්න පුළුවන්. එතකොට චේතනාව අනුව කර්මය යහපත් වෙනවා. අනුන් අනුන්ට යමක් පරිත්‍යාග කරනකොට අතින් අරගෙන ඒ ඒ දාන ටික බෙදන්න ඊට අදාළ චේතනාවක් පහළ වෙනවා. එතකොට මේ යහපත් අනුන්ට දන් බෙදීම සඳහා ක්‍රියාත්මක වෙන චේතනාවට අනුව Tamanට සසර ගමනේ කුසගිනිනි වෙන්න ආහාර ලැබෙනවා. ඇයි අර චේතනාවට අනුව යහපත් කර්මයක් සිද්ධ වෙච්ච නිසා. හැබැයි මේ චේතනාව උපදවන්නට පාදක උණු මනෝභාවය, තෘෂ්ණාව නම්, මානය නම්, දිට්ඨිය නම් අන්න අර චේතනාවෙන් හොඳ වැඩක් කෙරුණා වුණාට කුසල ක්‍රියාවක් පුණ්‍ය ක්‍රියාවක් කෙරුණා වුණාට ඒක අර මූලික ක්ලේශයන්ගෙන් තමයි මෙහෙවලා තියෙන්නේ. එතකොට ඒක නිවනට උපකාර වෙන්නේ ඒ නිසා පාරමිතා කුසලයක තියෙන්නට ඕන චේතනාව නිවැරදි වෙන්නට ඕන. ඒ චේතනාව හා බැඳී ක්‍රියාත්මක වෙන්නේ චේතනාවට අපිව මෙහෙවන මූලික හැඟීම තණ්හා මාන දික්ටි වලින් නොකලසම තත්වයක් වෙන්නට. ඊළඟට කරුණෝපාය කෝසල පරිග්‍රහිතා. දැන් මෙතන කරුණාව සහ උපාය කෞශල්‍යෙන් පරිග්‍රහිත පරිග්‍රහිත කියලා කියන්නේ ඒන් මිශ්‍ර වූ ඒන් යුක්ත වූ ඒන් පිරිවරණ ලද කියන අර්ථය. එතකොට අපි කරන කුසල ක්‍රියාව පාරමිතාවක් හැටියට කෙලස් ප්‍රහාණය කරන්නට ක්ලේශයන් තරණය කරන්නට අපට උදව් වෙන්නේ එය උපාය කෞශල්‍යයෙන් යුක්ත වුණොත්. එතකොට කරුණෝපාය කියලා කියන්නේ කරුණෝපාය කෞශල්‍ය කියලා කියන්නේ කරුණාව සහ උපාය කෞශල්‍ය. එතකොට මහානායක හරු විශේෂයෙන් මෙතනදී පැහැදිලි කරනවා මෙතන මේ කරුණාව දක්වලා තියෙන්නේ මහබෝසත්වරුන්ගේ පාරමිතාව දැක්වීම වශයෙන්. ඒ මහ බෝසත්වරුන්ගේ පාරමිතාවේ විශේෂම ගති ලක්ෂණයක් තමයි කරුණ. කරුණාව සහ ප්‍රඥාව. එතකොට ප්‍රඥාව තමයි පාය කෞශල්‍ය තුලින් ක්‍රියාත්මක වෙන්නේ. කරුණාව ඒත් එක්කලා මහ බෝසත්වරුන්ගේ චිත්තසංතානයේ ක්‍රියාත්මක කරන ඒ මහ බෝසත්වරයා තමන්ට නිවන් දකින්නට අවශ්‍ය මට්ටමට මනස සකසා ගන්නවා සංසාරික වශයෙන් ඊට පස්සේ උන්වහන්සේ පළමු විවරණය ලබන අවස්ථාව වෙනකොට බුදුවරයෙක්ගෙන් විවරණයක් ලබන්නේ ඒ විවරණය ලබන අවස්ථාව වෙනකොට අරහත්ත්වයට පත් වෙන්නට තරම් ඒ කියන්නේ ක්ලේශ ප්‍රහාණය කරන්නට අවශ්‍ය මට්ටමට මානසික හයිය හැදිලා තියෙනවා. උත්සාහ කළොත් ඒ ජීවිතේ කෙලස් ප්‍රහාණය කරන්න පුළුවන්, රහත් වෙන්න පුළුවන්. ඒ මට්ටමට සැකසුණු කෙනෙකුට තමයි විවරණය ලැබෙන්නේ. එතකොට එතෙන් පටන් උන්වහන්සේ වෑයම් කරන්නේ අර දාන සීල නෛෂ්ක්‍රාම්‍ය ආදී මේ පාරමිතාවන් පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් සම්පාදනය කරන්නේ තමන්ගේ විමුක්තිය සඳහා ඉලක්ක කොටගෙන නෙවෙයි. දැන් තමන්ගේ විමුක්තිය සඳහා තමන්ට ක්ලේශ ප්‍රහාණය කිරීම සඳහා අවශ්‍ය ශක්තිය තමන් ගොඩනගාගෙන ඒ ගොඩනගාගත්තු ශක්තිය අතැතිව තමයි අන් අයගේ යහපත වෙනුවෙන් එතෙන් පටන් උන්වහන්සේ කැප වෙන්නේ. ඒ නිසා මහබෝසත්වරයෙකුගේ පාරමිතාව තුළ ප්‍රධාන වශයෙන්ම කරුණා කරුණාව කියලා කියන්නේ දුකටපත්ව සිටින සත්වයින් දුකින් ඈතර කරගෙන බුද්ධෝහං බෝධිස්සාමි මම අවබෝධ කරගෙන අන් අයට අවබෝධ කරගන්න. එතකොට උන්වහන්සේට කෙලස් ප්‍රහාණය කරන්න සියල්ල අවබෝධ කරන්න ඕනේ නැහැ. සර්වඥතා ඥානයක් ඕනේ නැහනේ නිවන් දකින්න. සාමාන්‍ය ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේත් අවිද්‍යා තෘෂ්ණා මුල් කොටගෙන ලෝභ, ద్వේෂ, මෝහ ප්‍රහාණය කළා නම් එතකොට ඒහා බැඳුණු සියලු ක්ලේශයන් ප්‍රහාණය කරනවා. ඒතර කිසිදු විශේෂ හැකියාවක් නැතත් සුෂ්ක විදර්ශක රහතන් වහන්සේ පවා සියලු කෙලෙස් ප්‍රහාණය කළ තැන උන්වහන්සේ සසරින් එතර වෙලා තමන් විමුක්තිය ලබලා. එතකොට එහෙම ලබන්න ਸਰවඥතා ඥානයක් ඕනේ නැහැ. එතකොට මේ ਸਰවඥතා ඥානය දක්වා පුළුල් විදිහට මහබෝසත්වරයෙකුගේ ප්‍රඥාව විහිදවන්නේ කවුරුන් වෙනුවෙන්ද? තමන් වහන්සේ වෙනුවෙන් නෙමෙයි විවිධ තරාතිරම් වල ඉන්න මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම ආදී අවශේෂ සත්ත්ව සියලු දෙනාටම පිහිට වෙන්න උදව් කරන්න. ඇයි ඒකට ਸਰවඥ වෙන්න ඕන? උන්වහන්සේට හමු වෙන පුද්ගලයන් විවිධ තරාතිරම් විවිධ ස්වરૂපයන් විවිධ ස්වභාවයන් ඒ හැම තත්වයක්ම හැම ස්වરૂපයක්ම નિවරදිව අවබෝධ කරගෙන ඒ අයට අවශ්‍ය මඟ පෙන්වන්නට තථාගතයන් වහන්සේ දක්ෂ එතකොට ඒ ඒ ਸਰවඥතා ඥානය දක්වා උන්වහන්සේගේ ඥානය පුළුල් කිරීමේ අවශ්‍යතාවය මතුවෙන්නේ බුද්ධෝහම් බෝධ ඉස්සාමේ. තමන් වහන්සේ අවබෝධ කරගෙන අන් අයට අවබෝධ කරා. ඊළඟට මුත්තෝහං මෝචේ පරේ මම මේ ක්ලේශයන්ගෙන් මිදිලා අන් අයත් මුදව. තින්නෝහං තාරයිස්සාමේ මම තරණය කරලා අන් අය තරණය කරනවා. කුමකින්ද? සංසාරෝගා මහ බය. මේ මහත් භයානක වූ සංසාර නැමැති සැඩපහරින් මම තරණය කරලා ඊතර වෙලා මම පරතරට යනවා. ඊට පස්සේ අන් අයත් තරණය කරනවා. එතකොට මේ මේ මහබෝසත්වරුන්ගේ මේ චිත්ත අධිෂ්ඨානය තුළ හැම විටම කරුණෝපාය කෝසල්ල පරිග්‍රහිත පාය කෞශල්‍ය තියෙනවා වගේම උන්වහන්සේලා තුල කරුණාව පවතන. ඒතර දැන් මහබෝසත්වරයෙක් හැටියට පාරමිතා පුරන කෙනෙකුටත් ඒ වගේම පච්චේක බෝසත්වරයෙක් හැටියට පාරමිතා පුරන කෙනෙකුටත් ශ්‍රාවක බෝසත්වරයෙක් හැටියට පාරමිතා පුරන කෙනා. ඒතර බෝසත්වරු තුන් ආකාරයි. බෝධිසත්ව කියලා කියන්නේ බෝධි කියලා කියන්නේ අවබෝධය. චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය පූර්ණ කරන අවස්ථා තුනක් තියෙනවා සම්මා සම්බෝධි, පච්චේක සම්බෝධි සහ ශ්‍රාවක බෝධි. සම්මා සම්බෝධි කියන්නේ සම්බෝධි කියලා කියන්නේ තමන් වහන්සේ විසින්මයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ. ඒ අවසත් භවය තුල කිසිවෙකුගේ අනුතරමින් චතුරාර්ය සත්‍ය කියන වචනයවත් අහන්න ලැබෙන්නේ නැහැ. ශිල්ප ශාස්ත්‍ර වෙනත් ගුරුවරු ඇසුරෙන් හදාරන්නට පුළුවන්. චතුරාර්ය සත්‍ය පිළිබඳව උන්වහන්සේට ඒ වචන මාත්‍රයවත් අහන්නට ලැබෙන්නේ ඒ අවසන් භවය තුල වෙනත් කෙනෙක්. එතකොට වෙනත් කෙනෙකුගෙන් නොඅසා තමන් වහන්සේ ස්වඥාණයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම තමයි සම්බුද්ධ කියන්නේ. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයත් සමග සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ ප්‍රඥප්ති කියන පංචවිධාකාරයෙන් සමස්ත ලෝක ධර්මයන් සමස්ත සංස්කාර ධර්මයන් අවබෝධ කිරීමේ මහා ඥාණය තමයි සම්මා කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ ਸਰවඥතා ඥානය. ඒතර සම්මා සම්බුද්ධ කියලා කියන්නේ ਸਰවඥතා ඥානය සමග චතුරාර්ය සත්‍ය අවබෝධය තමන් වහන්සේ විසින්ම සිද්ධ කරනවා. එතකොට ඒ ආකාරයෙන් ඒබඳු මහේශාක්‍ය ලීලාවෙන් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම තමයි සම්මා සම්බෝධි ඒ සඳහා ಗುಣධම් වඩන පාරමිතා පුරන උත්සාහවත් වෙන තැනත්තා සම්මා සම්බෝධිය ප්‍රාර්ථනා කරන මහා බෝධිසත්ත්ව බෝධිසත්ත්ව එතකොට ඒ බෝධිය අනුව යන තැනැත්තා මහා සත්ව කියලා නම් කරන. එහෙම නැත්නම් බෝධිසත්ත්ව මහා බෝධිසත්ත්ව මහා බෝධිසත්ත්ව කියලාත් හඳුන්වනවා මහා සත්ව කියලාත් හඳුන්වනවා. අන්‍ය අයට වඩා සුවිසල් දැක්මක් ඇති සුවිසල් චින්තනයක් ඇති සුවිසල් ප්‍රඥාවක් ඇති මහා කරුණාවක් ඇති ඒ උතුමන් වහන්සේ. එතකොට සම්මා සම්බෝධිය ප්‍රාර්ථනා කරන උතුමන් මහා බෝධිසත්ව එහෙම නැත්නම් මහා සත්ව. ඊළඟට තව ඇතම් කෙනෙක් පච්චේක සම්බෝධි. එතකොට උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ස්වඥාණයෙන් අවබෝධ කරගන්න. තව කාගෙන්වත් අහගෙන නෙමෙයි. හැබැයි ඒ අවබෝධ කිරීමේදී උන්වහන්සේ අර ਸਰවඥතා ඥානය ලබන්නේ නැහැ. සියල්ල අවබෝධ කරන්නේ සියල්ල අවබෝධ කරන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා අවශ්‍ය සාධක ටික විතරක් සම්පූර්ණ කරනවා. හැබැයි ස්වඥාණයෙන්මයි අවබෝධ කරන්නේ. ඒ නිසා උන්වහන්සේගේ අවබෝධය හඳුන්වන පච්චේක සම්බෝධි. සම්බෝධි කියන්නේ ස්වඥාණයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ. පච්චේක කියලා කියන්නේ ඒ සමස්තය නෙමෙයි ඒ ඒ නිවන් අවබෝධය සඳහා තමන්ගේ මනස විහිදවන්නට පුළුවන් ප්‍රමාණය. එතකොට උන්වහන්සේ සසර ගමනේ ඒ පච්චේක සම්බෝධිය සඳහා පාරමිතා පුරනකොට ಗುಣධම් වලට උන්වහන්සේ හඳුන්වන්නේ පච්චේක බෝධිසත්ව සම්මා සම්බුද්ධත්වයේ සඳහා පාරමිතා පුරන උතුමන් මහා බෝධිසත්ව හෝ මහා සත්ව පච්චේක බෝධිය සඳහා පාරමිතා පුරන උතුමන් පච්චේක බෝධිසත්ව ඊළඟට ශ්‍රාවක බුද්ධත්වයේ සඳහා ශ්‍රාවක බුද්ධත්වයේ කියලා කියන්නේ උන්වහන්සේලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නටයි යන්නේ බෝධිය සාක්ෂාත් කරගන්න. හැබැයි බෝධිය සාක්ෂාත් කරන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව වෙනත් අයගෙන් අහලා සම්මා සම්බුදු කෙනෙක් විසින් දේශනා කළ ධර්මය බුදුවරයෙක්ගෙන්ම හෝ ශ්‍රාවකයෙක්ගෙන් දෙවියෙක්ගෙන් මිනිස්සෙක්ගෙන් භික්ෂුවකෙන් භික්ෂුණීකෙන් උපාසකයෙක්ගෙන් උපාසිකාවෙන් කාගෙන් හරි අහන්නේ සම්මා සම්බුදුරු ලෝට දේශනා කළ චතුරාර්ය සත්‍ය පිළිබඳ කතාව. අහලා ඒ ඔස්සේ මනස මෙහෙवला තමන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා නම් උන්වහන්සේ ශ්‍රාවක බෝධිය සාක්ෂාත් කර. ඒතොර ශ්‍රාවක බෝධිය සඳහා පාරමිතා පුරන උතුමන් ශ්‍රාවක බෝධිසත්ව. දැන් සාමාන්‍ය සමාජයේදී බෝධිසත්ව කියලා හඳුන්වන්න පුරුදු වෙලා තියෙන්නේ මහබෝසත්වරු විතරයි. එහෙම නැහැ. බෝධිය සඳහා යන සියලු දෙනාම බෝධිසත්ව. හැබැයි මේ බෝධිසත්වරු කොටස් තුනකට බෙදෙනවා. මහා බෝධිසත්ව, පච්චේක බෝධිසත්ව සහ ශ්‍රාවක බෝධිසත්ව. එතකොට උන්වහන්සේලාගේ තියෙන විශේෂම ලක්ෂණය තමයි අර තණ්හා මාන දික්ටි වලින් කෙලසිලා නෙමෙයි ඒ සඳහා ಗುಣ පුරන්නේ. ඊළඟට කරුණාවෙන් සහ උපාය කෞශල්‍ය කියන විශේෂ ගුණාංග දෙක තියෙනවා. සම්මා සම්බුදුන් කරුණාව. එතකොට දුකටපත් වෙච්ච අන් අය දුකින් මිදවි. ඊළඟට උපාය කෞශල්‍ය. උපාය කෞශල්‍ය කියලා කියන්නේ තමන් වහන්සේ ඒ අදාළ ගුණය සම්පාදනය කිරීම වගේම අන් අය ගුණධහමට නැඹුරු කිරීම පිළිබඳ කෞශල්‍ය සම්මා සම්බෝධිය ප්‍රාර්ථනා කරන මහා බෝසත්වරු තුල පවතිනයි උන්වහන්සේලාගේ මහා ප්‍රඥාව වගේ මහා කරුණාව නිසා ඒ අවසාන ආත්ම භාවයේදී අසංඛ්‍ය ගණනක් දෙවි මිනිසුන් ක්ලේශ ප්‍රහාණය සඳහා යොමු කරන්න පුළුවන් වෙන්නේ එක ආත්ම භාවයකින් ඒ සියල්ල තල්ලු කරලා දානව නෙමෙයි ඒකට භවෙන් භවෙ පුරුදු කරන්නට. ඒ පුරුදු කිරීම සඳහා මහ බෝසත්වරු අර විවරණ ගත්තු තැන ඉඳලා විවරණ ගන්න තැන වෙනකන් උන්වහන්සේලා තමන්ගේ ශක්තිය අවදි කරන. එතකොට තමන් ශක්තිය හදාගෙන, ඒ කියන්නේ අරහත්ත්වයටපත් වෙන්නට කෙලස් ප්‍රහාණය කරන සුදුසු මට්ටමන තමන්ගේ ශක්තිය හදාගෙන එතන ඉඳලා උන්වහන්සේලා සාරාංශක කල්පලක්ෂයක් හෝ අටාසංඛ්‍ය කල්පලක්ෂයක් හෝ සොළසාසංඛ්‍ය කල්පලක්ෂයක් හෝ වෙහෙසෙන්නේ තමන් වහන්සේගේ ඥානය පුළුල් කරමින් සර්වඥතා ඥානය සාක්ෂාත් කරන්න අත්දැකීම් ලබන්නට ඒ වගේම සසරින් එතර කරන්නට අසංඛ්‍ය ගණන් දිව්‍ය මනුෂ්‍යයන් පුහුණු කරන්න. ඒ සඳහා කරුණා පෙරදරි වෙන උපාය කෞශල්‍ය අර අයහපත වළක්වලා යහපතෙහි යොදවන්නට අවස්ථාවෝචිතව ක්‍රියා කෙරේ. එතකොට එය මේ මහ බෝසත්වරුන්ගේ විශේෂ ගුණයක්. හැබැයි පච්චේක සම්බෝධිය සහ ශ්‍රාවක බෝධිය ප්‍රාර්ථනා කරගෙන යන බෝසත්වරුන්ට කරුණාව කියන එක උන්වහන්සේලාගේ තරම් ප්‍රකට වෙන කාරණයක් නෙමෙයි. ඒ කියන්නේ අනිත් අය මෙතනින් මුදවන්නට අනිත් අය පුහුණු කරනවා කියන කාරණේ තරම් ප්‍රකට වෙන්නේ එතරම් කියන එකෙන් අපි අදහස් කළේ ප්‍රකට නොවෙනවාම නොවේ විශේෂයෙන් ශ්‍රාවක බෝධිසත්ව හැටියට කටයුතු කරන අයගේ ප්‍රාර්ථනාව අනුව උන්වහන්සේලා තුළ විශේෂතාවයන් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු දැන් සරියුත් මහරහතන් වහන්සේ වගේ අග්‍ර ශ්‍රාවක තනතුරක් ප්‍රාර්ථනා කරගෙන යනවා නම් එතකොට උන්වහන්සේලා ඒ අවසන් ආත්ම භාවයේදී Tamanගේ කාර්යය સિદ્ધ කරන්නට විශාල පිරිසක් ඒ සසර ගමනේදී පුහුණු කරගෙන යනවා. සම්මා සම්බුදුරෙක් සියලු දෙනා පිළිබඳව මහා කරුණාවෙන් කටයුතු කරනකොට ඒ වගේ අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක උතුමන් Tamanගේ පරිවාරය පිළිබඳව බලවත් කරුණාවකින් උන්වහන්සේලා ඒ අය පුහුණු කරමින් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ශ්‍රාවකයන් තුළ ඒ ඒ ප්‍රමාණයට කරුණා ප්‍රකට වෙන්න පුළුවන්. නමුත් අර මහබෝසත්වරුන්ගේ තරමට කරුණාවේ ප්‍රකට වීමක් පච්චේක බෝසත්වරු සහ ශ්‍රාවක බෝසත්වරු තුල ප්‍රකට වෙන්නේ නැහැ. එතකොට මේ විදිහට තණ්හාමාන දිට්ඨි කියන මේ දුර්වලකම් වලින් විනිර්මුක්ත වුණු විශේෂයෙන් උපාය කෞශල්‍යෙන් යුක්ත උපාය කෞශල්‍ය කියන්නේ මොකක්ද? පරමාර්ථයට අදාළ සාධක ගොඩනගමින් බාධක දුරු කරමින් ස්ථානෝචිතව තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිස ක්‍රියාත්මක වීම. අන්නේ බඳු ගුණාංගවලින් යුක්තව යම්කිසි කෙනෙක් දානාදී ගුණ පුරනවා නම් අන්නේ ගුණාංග තමයි පාරමී කියලා හඳුන්වන්නේ. එතකොට ඒවා තමයි පරතරට පමුණවන්නට සමත් වෙන්නේ. එතකොට අපි අද ඔය කතා කළේ පාරමී කියන වචනේ තේරුම සහ ඒ පාරමිතා කියන ගුණාංග දියුණු කරන්නට අපේ මානසික වශයෙන් තියෙන ඕන සාධක. ඉතින් මෙතනදී යමක් කියන්නට ඕන දැන් වර්තමානයේ වෙනකොට මේ බෝසත්වරු පිළිබඳ මහා ආందోලනාත්මක තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් එතකොට අපිට දැන් මේ විග්‍රහයන් දිහා බලනකොට අපිට පේනවා බෝසත්වරයෙක් කියලා කියන්නේ මානසික රෝගියෙක් නෙමෙයි. එතකොට යම්කිසි කෙනෙක් මානසික රෝගයක් නිසා මම මෙහෙමයි මෙහෙමයි කියලා ඒ විදිහට විකාර රූපීව කියනවා නම් මමත් බෝසත්වරයෙක් මම අනිත් අයට මඟ පෙන්වන්න අය වෙතින්නේ. එහෙම කියනවා නම් ඉතින් ඒක ඒ තනත්තාගේ ප්‍රකාශන තුලින්ම ප්‍රකට වෙනවා අනිත් එකේ මහබෝසත්තුරු මම තමයි ඔක්කොම ගලවා ගන්න ආවේ කියලා යාර තණ්හා මාන දිට්ඨීන්ගෙන් Taman හුවා දක්වන්නට වෑයම් කරන්නේ අවශ්‍ය තැනදී ඉදිරිපත් වෙනවා ක්‍රියාත්මක වෙන්න නමුත් මම තමයි අහවල් බෝසත්වරයා මම තමයි මෙහෙම කරන්න කියලා එහෙම ඉදිරිපත් නොවන ගතිය අර බෝසත්තුරුන්ගේ විශේෂතාවය අනිත් කාරණේ තමයි දැන් බෝසත්තරේ ක්‍රියාත්මක වෙනකොට ඒ පවතින සාසනයට රැකගෙන මතු සසුනක් ගොඩනගන්නටයි වෑයම් කරන්නේ. යම් කිසි කෙනෙක් එනවා මම ලංකාවෙන් සිවුර අතුගාලා දාන හාමුදුරු නැත්තට නැති කරනවා. මේකෙන් දැන් හාමුදුරු එලවන්න සුදුසු කාලයයි. දැන් සිවුරට සමුදෙන්න සුදු. එතකොට දැන් මේ ගෞතම බුද්ධ ශාසනය නැසලා තමයි දැන් වෙන ශාසනයක් හදන්න හදන්නේ. අර දේශපාලනඥයෝ වගේ. තියෙන තියෙන දේශපාලන පක්ෂය පරාජය කරලා ඒගොල්ලෝ නැත්තට නැති කරලා අපේ පක්ෂය ඉස්සරහට ගේන. ඉතින් එහෙම සංකල්ප තියෙනවා නම් ඒවා බෝසත් සංකල්ප නෙමෙයි. බෝසත්වරයෙක්, මහ බෝසත්වරයෙක් නම් හැම විටම ඒ පවතින ශාසනය තුල ඒ ගුණාංග රකින්න ඒවා සංරක්ෂණය කරන්න, ඒවා පවත්වන්න, නඩත්තු කරන්න. ඒ ශාසනයෙන් තව බොහෝ දෙනෙකුට පල නෙලා ගන්නට මඟ හදනවා මිසක් ඒකෙන් සිවුර අතු ගාලා දාන්න සිවුරේ කාල පරිච්ඡේදය අහෝසි කරන්න සංඝයා වහන්සේලාට අභියෝග කරන්න එතකොට එහෙම ක්‍රියාත්මක වෙනවා නම් එතන තියෙන්නේ මහා බෝධිසත්ව කියන தත්වයක් නෙමෙයි අර තමන් හුවා දක්වන එක්තරා මානසික රෝගී තත්ත්වයක්. ඒකත් මෙතනදී තේරුම් ගන්න ඕනේ. ඒක මේ අපේ දහම් කතාවට අදාළ නොවුනට වර්තමාන ලංකාවේ ඒබඳු ආందోලනයන් පවතින නිසා ඒ කාරණේ අපි සිහිපත් කළේ. හැබැයි මම සියලු දෙනාටම සිහිපත් කරනවා මේ ධර්ම සාකච්ඡාවේදී ඔය ගැන කතා කරන්න එපා. මොකද අපේ මේ ධම් සාකච්ඡාවේ ඒ වගේ නිකම් මේ උම්මත්තක පුද්ගලයෝ ගැන කතා කර කර මානසික රෝගීන් ගැන කතා කර කර කාලය මරන්නට නෙමෙයි අපි හැමෝටම නිවන් දකින්නට අවශ්‍ය ගුණධම් පුහුණු කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකසා ගන්නටයි අපි මේ ධර්ම දේශනා මේ සාකච්ඡා කරන්නේ. ඒ නිසා අර වර්තමානයේ පවතින ගැටලුවක් නිසා ඒ ගැන යමක් සිහි නොකළොත් ඒක සුදුසු නැති නිසායි මම මේ කාරණේ සිහි කළේ. හැබැයි සාකච්ඡාවේදී කිසි කෙනෙක් ඒ ඒ ගැන විමසන්නට අවශ්‍ය නැහැ. මොකද ඒ ගැන ඕන තරම් අන්තර්ජාලයේ මේ පුවත්පත්වල ප්‍රවෘත්තිවල ඕන තරම් තොරතුරු තියෙනවානේ. අපි ඔක ආයේ ධර්ම සාකච්ඡාවක් හැටියට අතරගෙන කාලේ මරන්න ඕනේ ඒ නිසා අපි අපේ ගුණ නුවණ දියුණු කරගන්නට, පාරමිතා ගුණ දියුණු කරන්නට අවශ්‍ය විදිහට අද සාකච්ඡාවේදී අවශ්‍ය කරුණු මතු කරන්න. එතකොට අපි ලබන සතියේත් අපිට තව ටිකක් දුරට මේ පාරමිතා පිරීමට අදාළ කාරණා ඒ කියන්නේ පූර්ව පැහැදිලි කිරීම අද අපට සම්පූර්ණයෙන් ඉවර කරන්නට බැරි වුණා. අපි අද කතා කළේ පාරමිතා කියන වචනාර්ථය ඒ සඳහා තියෙන්න ඕන මානසික ගුණාංග ඊළඟට ඒ පාරමිතා පිරීම මහා බෝධිසත්ව පච්චේක බෝධිසත්ව ශ්‍රාවක බෝධිසත්ව කියලා බෙදෙන ආකාරය ඔය කරුණ ටික තමයි අපි අද කතා කළේ. තව අපිට කාරණා ටිකක් මේ පිළිබඳව පැහැදිලි කරගන්න තියෙනවා. අපි ලබන සතියේ ඒ සම්බන්ධව ඉතිරි පැහැදිලි කිරීම සිද්ධ කරලා තමයි දාන පාරමිතාදී එක් එක් පාරමිතාවන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අද දවසට සාකච්ඡාව දේශනාව ප්‍රමාණවත් කියලා හිතනවා. අපි සුපුරුදු පරිදි දැන් සාකච්ඡාව ආරම්භ කරමු.